දැන් මේ අහනවා මේ විතරය මේ රහතන් වහන්සේලා සහ අනිකුත් ධානලාභීන් ධාන වලින් මිදෙන්නේ ඇයි කියන එක ප්‍රශ්නයක්. රහතන් වහන්සේ නමක්ගේ ධානයක් තියෙනවා නම් ඒ ධානයේ පිරිහීමක් නෙමෙයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ධානය කියන එක ඇති වෙන්න හේතුත් තියෙනවා කායික අසහනයක් කායික විහෙතක් තියෙනවා නම් කායික රෝගාබාධයක් තියෙනවා නම් ඒ ධානයට සමාදින්න බැරි වෙන්න පුළුවන් ඒ රෝගාබාධය නිසා. ඒක හැටියක්. ලෞතර බුද්ධත්වයට පත්වීමට අර දුෂ්කර ක්‍රියා කරනපු උන්වහන්සේ අන්තිමට ධානී ලබා ගැනීමට කල්පනා කරලා දඹරුක් සෙවෙනේදී ප්‍රථම අධ්‍යයනයේ සම්වැදිච්ච ආකාරය සිහි කරලා ඒ සුවේ ලබන්න බෑ මේ බඩ කින්නේ ඉඳලා වේරිච්ච කයකින් පෝෂණය වෙන්න ඕනේ. එහෙම තේරුම් මරෙන් උන්වහන්සේ ධානී ගන්න පටන් ගත්තා. කය පෝෂණය වුණා. ඊට පස්සේ කායික ශක්තිය වෙර වීර්ය මතු වුණා. එතකොට හැකියාව ලැබුණා අර කියන සමාපත්තියට සමවදින්න. ඉතින් අන්න ඒ වගේ යම් කිසි අවස්ථාවක ලෙඩක් රෝගයක් ආදියක් ඇති වුණොත් එහෙම කවදාවත් මාර්ගඵලෙ නැති වෙන්නේ නැහැ. අර తాවකාලිකව අර අසනීපිය නිසා සමවදින්න බැරි අවස්ථාවක් හදෙන්න ඉඩ තියෙනවා. එහෙම මිසක් වෙන දෙයක් නැහැ සිද්ධ වෙන්න දෙයක් නැහැ. හැබැයි රහතන් වහන්සේ නමගේ ධානය පිරිහුණා කියන එකක් මම නම් ත්‍රිපිටකේ තව දැක්කේ නැහැ. තියෙනවාද කියලා නිගමනය කරන්න බෑ. තිබුණා ධානය පිරෙහෙන්න හේතුවක් තියෙනවා. එක කෙලෙස් මතුවෙන්න ඕනේ. එහෙම නැත්නම් කායික විහිසක් අපහසුයක් ඇති වුනහම ඕක වෙනවා. ඒ දෙකෙන් වෙන්න පුළුවන්.